මතුන්ට ඒ සිදු කරන භාවනාවේ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හරහාම මෙන්න මේකයි අපි කළ යුත්තේ කියන මේ අදිෂ්ඨානයක් නම් දැක්ම තියෙන්න ඕනේ. දැන් සතරම්ම ප්‍රධාන වීර්යයක් අපිට තියෙනවා කියලා අපි කියනවා ගත වෙලාවට එක එකක් ගන්න අපි. කියන්නේ වචලාවට දානයක් දෙන වෙලාවදී කියන්නේ අපි මෙච්චර මහන්සි වෙලා මේ දානය දෙනකොට මොනවද අපි ළඟ තියෙන සතර හැම ප්‍රධාන වීර්යය කියන්නේ. ඒකට ආනුෂ පින්කමක් වෙන දෙයක් කරනකොට පූජාවක් තියෙන කොටත් බොහොම මහන්සි වෙලා අපි වැඩ කටයුතු කරනවා. එතකොටත් අපි කියන්නේ අපි ළඟ තියෙන සතර හැම ප්‍රධාන වීර්යය කියලා. තව වෙලාවට අපි ශ්‍රමදානයක් කරනකොට දන්සලක් දෙනකොට ඒත් මහන්සි වෙනවනේ. එතකොටත් තියෙන්නේ සකරාණා ප්‍රධාන වීර්යය කියලා. නමුත් දැන් ඔයගොල්ලෝ මේ පින්තුන් දැනගන්න ඕන බුදුහාමුදුරුවෝ කියන සතරහම ප්‍රධාන වීර්යය තියෙනවා නම් ඒක පිටිපස්සේ ඉන්න ඕන කවුද? ඈ? මාතරාදී වට්ටානේ නැති තැන සතරහම ප්‍රධාන වීර්යයක් නැහැ. ඒක සංසාරය හදන වීර්යය. තේරුණා නේද? දැන් මේ වැරදි දැක්ම අපි අහක් කරන්නේ කොහොමද? අහක් කරනවා කියන්නේ ඒගොල්ලෝ ඒව අත්හරිනවා නෙමෙයි. දැන් පින්කමක් කරනකොට ගොමනාවෙන් කටිසරව වීරියෙන් කරන එකමයි මේ පින්කමේ ආනිසංස ලැබෙන ක්‍රමය. අහක් වෙන්න ඕනේ දැක්මයි. බොරු දැක්ම කියන්න බෑ. ඒතොර අසත්‍ය. අපි හිතුවත් ඒ පින්කම කරනකොට අපි ළඟ තියෙන සතරහාම ප්‍රධාන වීරිය කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි අපි ළඟ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන ධර්මය තුල සතර ප්‍රධාන වීර්යය තියෙන්නේ සතිපට්ඨානෙ වඩනකොට විතරයි. තේරුණා නේද? දැන් සතර සතිපට්ඨානෙ වඩන්නේ නැති වෙලාවේ වීර්යය තියාගන්න. ඒක එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. එතෙන්දී තියෙන වීර්ය බොරුවට බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා තේරුම් ගන්න එකයි මෙතන වැරද්ද. ඒ තේරුම් අරගන්න එපා එහෙම. ඔයගොල්ලන්ගේ දැන් හිතන්න දවසක් වෙන් කරගත්තොත් අද දවසේ හෙට දවසේ මේ දවසේ නිකන් දවස අවසානයේ හිතන්න පුරුදු වුණොත් මම අද සතර අර්ථදාන වේගයෙන් තත්පර කීයක් ගෙව්වද කියලා තත්පර ගානින් ගණන් කරන්න පුළුවන් නම් වටිනවා. තේරුණාද? නමුත් එහෙම තත්පර ගානක්වත් නැති දවස් තමයි වෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ එහෙම නෙවෙයි. එහෙමමයි 5000 ඉඳලම අපි හිටියේ. සතරම ප්‍රධාන වීර්යයමයි. එහෙම නේද හිතෙන්නේ සාමාන්‍යයෙන් අපි බෞද්ධ වැඩ කටයුතු කරනකොට. දැන් ඔය දෙකේ වෙනස හිතා ගන්න. දැනගන්න. දැන වෙනස දැනගැනීමම සත්‍ය කරා යන්න හේතුව. නැත්නම් අර බොරුව දැනගත්ත හැටි ඒක ඉතින් සත්‍ය කරා ගින්නේ නැහැ. නේද? උනන්දු වෙන්නේ නැහනේ කවදාවත් ඔයගොල්ලන්ට වටිනවා වෙන්නේ නැහනේ සතරාතිපට්ඨාන. ඉතින් ওই වගේ තත්ත්වමේ ධර්මයේ ඉගෙන ගැනීම තුල තියෙනවා. ඒකම ධර්මයේ ඉගෙන ගැනීම තුල තව කෙනෙක් කියන බොරුවකට අහු වෙන්නේ නැහැ. ධර්මයේ ඉගෙන ගැනීම තුල තමන් කරන දේ හරියට කරන්න පුළුවන් කාලය අහක දාන්න නැතුව අපිට යවන්න නැතුව. දැන් මේ ටික ටිකක් දුරට හරි තේරුණා නේද මේ දවස් කීපේ. තේරුණා නම් දිනුවා නැත්නම් පරක්. තේරුණාද? නැතුව මේක මේ පාවෙ බඳ ගන්න භාවනා කිරීමක් නෙමෙයි මෙතනදී. එහෙම නැතුව මෙන්න මේ ටික කරොත් විතරක් ඇති කියලා වෙන දේවල් කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන හරි පණිවිඩය අහගෙන ඒකට අනුගතව ජීවත් වෙන කාලයයි මේක වැදගත්. එතකොට සත්‍ය ලැබෙන්නේ සතර අධිපට්ඨානයට අනුව ගෙවන ජීවිතයයි අනිත් තැන් වල සංසාරය. තේරුණා නේද? සංසාරයක් විතරක් හිතම වෙනවා. මෙතන වෙන්නේ සංසාර විමුක්තියට මඟ හැදේ. ওই දෙක තේරුම් ගන්න. එතකොට එතනත් <clears throat> අවසානයේ අපි හිර වෙන තැන කියලා මම කිව්වා ඉද්ධිපාද අඩුවීම. මොකද ඉද්ධිපාද කියන්නේ බුදුහාමුදුරුවෝ කියන පණිවිඩය අපි ග්‍රහණය කරගත්ත ප්‍රමාණය. ඒ ග්‍රහණය කරගත්තේ නැත්නම් පණිවිඩය අපි කරන දේ ඵල රහිතයි. ඉක්මනින් ඵල ලැබෙන්නේ නැහැ. එතකොට ඉද්ධිපාද දිනු වෙනවා කියන්නේ බුදුහාමුදුරගෙන් පණවිඩය අපි ළඟට ගම් කර ගැනීමයි. ඒකම දැන් ඔය දෙයම සංසන්දනය කරලා බලන්න අර ඉස්සෙල්ල දවසේ මම මතක් කරා මතක් කරලා දුන්නා බුදුහාමුදුරුවන් පෙන්වන චතුරාර්ය සත්‍යය තවත් පුජ්‍යලයකට ළඟා කර ගන්න නම් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන හරියන්න ඕනේ. කෘතඥාන වෙන්න ඕනේ. ඒක සත්‍ය ලැබෙන්නේ කෘතඥාන ලැබීමෙන්. ඒතර සත්‍ය ඥානය පළදු වෙන්නේ ඊර්තිපාද නැතුවමයි. නබල. සත්‍ය ඥානය කියන එකට රඳාපවතින්නේ මේ ඊර්තිපාදයි. තේරුණානේ? කෘත්‍ය ඥානයේ රඳාපවතින්නේ මේ ටිකේ අපි අද කතා කරපු ටිකෙන් නම් ඊයේ කතා කරපු ටිකෙන් නම් සතර අතිපට්ඨානය වැඩිම සතර සම්‍යක් ප්‍රධාන වීරිය කුද්ධි. තේරුණානේ? දැන් මේකේ සත්‍ය ඥානය එතකොට අන්තිමට දාලා තියෙනවා. මේ ටික කලව මේ යන්නේ. කෙනෙකුට සත්‍ය ඥානයක් නැතුව මේක කරන්න පටන් ගන්න පුළුවන්. ඒක සුදුසුමයි. ඒ කියන්නේ මේ සතර අතිපට්ඨානෙ මුලට දාලා තියෙන්නේ. කරොත් මොකද්ද තියෙන්නේ සිදු වෙන්නේ? අර වීරිය නැත්නම් පරමාත්ම ප්‍රධාන වීරිය නැත්නම් ඒක ඉදිරියට ඇදගෙන යන්න බෑ. දීර්ඝ විද්‍ය දියුණු වෙන්නේ. දැන් වීරිය තිබුණොත් ඔහේ මුළු ජීවිතේට උනම් මේක කර කර ඉන්නත් පුළුවන්. නම් ඉරිදීපාද නැත්නම් ප්‍රතිඵල නැහැ. තේරුණානේ මේ කියන රටාව. ධර්මයේ හැටි කොහොමද? ධර්මය අපිට ඕන විදිහට නෙමෙයි ඉදිරියට යන්නේ. මේවා ඔක්කොම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පැහැදිලිව මෙන්න මෙහෙමයි මගේ ධර්මය මෙන්න මේ වගේ බාධක තියෙනවා මේ වගේ දේවල් මෙතන තියෙනවා කියන දැන් මෙතන <clears throat> අපි කතා කරේ නැති දෙයක් තියෙනවා ඔය සතර සතිපට්ඨානය වඩනකොට ඒක අරමුණකට අපිට එන්න බැරි හේතුව මුලින් පුරුදු වෙන්න ඕනි කාලයක් නීවරණ වල බලපෑම තේරුණා නේද? ඒතකොට නීවරණ වල බලපෑම කියන එක දැන් කතා කරාට වැඩිය මට හිතුණාද දැන් අවසාන දවසේ. ඒකින් දැන් ඊට වැඩිය ඔයගොල්ලන්ට බලපාන ප්‍රශ්න වෙන වෙන ධර්ම කාරණයක් අද කතා කරලා දෙන්න. මොකද මේක ඇහෙනවා අඩු හින්දා. දැනගන්න අඩු හින්දා. ඒතකොට නීවරණ ගැන දැනගන්න අපි අද කැමති අයට මේ අර අර ගුවන් විදුලි සංස්ථාවේ ලංකාවේදී දේශනා කරපු දේශනා 12ක පොතක් ගෙනාවා. ඒ පොතේ ඔක්කොටම පොත් දෙන්න බෑ. මමදි වුණා ප්‍රමාණය. නමුත් අපි පුළුවන් අයට දුන්නා. එතකොට තව තවත් දීප දෙනෙකුට එක එක්කෙනා කියෝල බල්ලා දාන මේ සම්පූර්ණ කරගන්න විදිහට දෙන්න පුළුවන්. ඒ ටික මම හිතන්නේ පන්සලේ පුස්තකාලයට දානවා. ඒ අය කැමති අය ගෙනියන්න. ඊට අමතරව තියෙනවා ඒකේ CD. බණ 12 CD තියෙනවා. ඒවා කොපි ඕන අයට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් පෙන් ඩ්‍රයිව් එකකට හරි දාගන්න පුළුවන් කොපියක් ගහගන්නත් පුළුවන්. මේ බණවල මේ බණ 12 පොත කියන අය පොත බලන්න. හතරවෙනි බණයි නේ පස්වෙනි බණයි හයවෙනි බණයි සම්පූර්ණ නීවරණ ගැන කියනවා. තේරුණා නේද? ඒ ඒ කොයි මනකට ගහන්න පස්සේ. හතරවෙනි බණයි පස්වෙනි බණයි. එතකොට ඒ ප්‍රමාණවත් වෙනවා මම අද දවසේ මේකට ගන්න නැතුව ඒගොල්ලන්ට දැන් භාවනාව ගැන යම්කිසි අදහසක් තියෙන හින්දා ඒ ටික කරගන්න පුළුවන්. ඊට වැඩිය පැටලෙන තැනක් ගැන මම අද පැහැදිලි කරලා දෙන්නම්. ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒකේ ඒකෙත් මේ බණේ තියෙයි. නමුත් ඊට වැඩිය හොඳයි අපි මූණට මූණ සාකච්ඡා කරන එක පැහැදිලි කරගන්න එක. ඒක තමයි මෙන්න මේ තැන. අපි හුඟා සමාජයේ එදා ඉඳලම ප්‍රශ්නදාගත වෙලා තියෙනවා මේ විපස්සනා භාවනාව. කියන්නේ කුමක්ද කියන එක ගැටළු සාගතයි. ඒ ගැටළු සාගත වුණාට ඒ භාවනාව මොකද්ද කියලා ශාස්ත්‍රීය මට්ටමින් කවුරුවත් දැනගත්තේ නැතුවට කමක් නැහැ. මේක කරන්න. ඔයගොල්ලෝ දැන් කරන්නේ සුද්ධ විපස්සනාව. ඒක පැහැදිලිව කියන්න පුළුවන්. තේරුණා නේද? ඒ ආරම්භයේ හරිය අඩුපාඩු සහිත වෙන්න පුළුවන්. නමුත් මේ පැහැදිලි කරගෙන යන්නේ සුද්ධ විපස්සනාවකට යන ක්‍රමයක්. නමුත් අපේ සමාජයේ පොත්පත් ගැලුවමයි එතනින් ගියාම නොයෙක් විදිහේ භාවනා ආචාර්යවරු කියන විදියයි හුඟක් දේශනවලයි ඔයගොල්ලෝ දකින්නේ විපස්සනාව කියන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය සම්බන්ධ දෙයක්. මේක වැරදි නම් නැහැ. මම මෙහෙම කිව්වට මේක නෙමෙයි කියන්න යන කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. විපස්සනා කියන්නේ පංචස්කන්ධය සම්බන්ධමයි කියන්නේ. ඒක හරි. ඒක වෙනසක් නැහැ. බුදුහාමුදුරන් විපස්සනා භාවනාව පංචස්කන්ධය එක්ක බැඳිලා තියෙනවාමයි. ඒකට බුදුහාමුදුරු සූත්‍ර ගණනාවක මේ තැන්වල දේශනා කරලා තියෙනවා සත්‍ය දකින්න නම් එහෙනම් විපස්සනාවක් ප්‍රඥාව දිනු වෙන්න නම් පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕනේ. ඔන්නෝක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. මේ ධර්මයේ විකෘති වෙනවා අපි අහපුවා. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මය මොකක්ද කියලා ආය බලමු. ඔය සූත්‍රවල තියෙන්නේ මේ විදිහට පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විපස්සනාවක්. පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විපස්සනාවයි. දැන් අපි අහන විපස්සනාව, අපි කරන්න යන විපස්සනාව හුඟක් තැන්වලදී පොත්වල කියවපුවම අහුවෙන්නේ පුද්ගලයා විස්තර කරන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම විපස්සනාවයි. ওই දෙක අහසට පොළොව. තේරුණානේ? දැන් පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විපස්සනාවයි. මේක බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ. ඒක දැන් අපි සංස්කරණ වචනේ මොකක්ද? ඔව් පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනෙහි කිරීම විපස්සනාව. මේක බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙවෙයි. තේරුණා නේද? බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙවෙයි කියන්නේ බුදුහාමුදුරන්ගේ විපස්සනාව නෙවෙයි. ප්‍රඥාව නෙවෙයි. නමුත් පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරොත් කවුරු හරි එයා භාවනාවක් කරනවා. ඒකත් වැරදිනේ. දැන් කවුරු හරි පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එක ස්කන්ධයක් හරි අරගෙන මෙනෙහි කරොත් භාවනාවක් වෙනවා. ඒ භාවනාව ධම්මානුස්සති භාවනාවයි. ධම්මානුස්සති කියන්නේ මොකද? ධර්මයේ මෙනෙහි කිරීමේ භාවනාව. බුද්ධානුස්සති භාවනාව කියන්නේ බුදු ගුණ මෙනෙහි කිරීමේ භාවනාව. දැන් ඔන්න මේ පැටලෙවිල්ලේ අපි ඉන්නවා. අපිට හුඟා සමාජයෙන් තොරතුරු ඔබට ලැබෙනවා. තේරුණා නේද? ඔයගොල්ලන්ගේ දැන් ඔයගොල්ලෝ උනත් මහන්සි ගන්න ගොඩාක් කල් භාවනා කරපු අය එක්ක කතා බහ කරලා තමන්ගේ භාවනාව දියුණු කරගන්න ඒගොල්ලන්ගේ ඇසුර අපි මොකද ප්‍රවීණයන්ගේ ඇසුර ඕනේ මේක. දැන් මතක තියාගන්න ප්‍රවීණයෝ කියන අය සමහර විට ධර්ම විපස්සනාවේ වැරදි අර්ථය බෞතරය පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම නැමැති භාවනාව ඒගොල්ලෝ කරන්නේ සමහර අය මේක කරලා දිනනවා අවුරුදු 30ට වැඩි එතකොට එහෙම කරපුවා මොකද්ද වෙන්නේ? ඒක භාවනාවක් නෙවෙයි භාවනාවක්මයි. වෙනස මොකක්ද? ඔව් බුදුහාමුදුරුවෝ පෙන්නකො විපස්සනා භාවනාව නෙවෙයි. තේරුණාද? ඒ වේදී පුංචි තැන් වලදී මේගොල්ලෝ වරද්දගෙන තියනවා. දැන් ඔය පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම කියන එක සමත භාවනාවක් නේ. ඒකෙන් එතකොට හිත තැම්පත් වෙනවා. තැම්පත් වුණාම ඔය තියෙන අපේ ප්‍රබල පොත්වල විශේෂයෙන්ම මේ යෝගගේ භාවනා ගැන මූලාශ්‍ර වෙලා තියෙන ලෝකෙට පටිසම්භිදා මග්ග කියන පොත. තේරුණානේ මේවා ගැන විස්තර තියෙන්නේ ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ගය කියන පොතේ. ඕගොල්ලන්ට බලන්න කියනවා එහෙම නෙමෙයි බලන්න ඉතින් අමාරු වැටෙන්න එපා. කියවන්න ඕනෙත් නෑ. මම මේ කියන්නේ මිනිස්සු අමාරු වැටුණු විදිය ගැන. ඒක දැනගෙන ඉන්න බෑ නේද? මොකද මෙච්චර මේ වරදින්නේ කියලා හිතනවනේ අපේ අයට ඔච්චර වරදින්න පුළුවන්ද? මේ පොතේ තියෙනවා මේ මේ ගැන පංචස්කන්ධයේ විවිධාකාරයෙන් විස්තර කරලා. එතකොට විපස්සනාව විස්තර කරලා තියෙනවා පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විපස්සනාවයි. හැබැයි පුංචියට දාලා තියෙනවා ඔය හැමතැනම මේ පංචස්කන්ධයේ පිළිමද සිහිනුවණින් දකින්න කියලා. අන්න ඒක පිළිගන්නේ අපි අයිට. එහෙනම් සිහිනුවණ කියන එක ගන්න. තේරුණානේ නේද? මේ දෙන්නා කියනවා ගුරුවරු වැරද්දුවා පොත් ලියුකෝ හැයි වැරද්දි. ඔක්කොටම වැඩි පරිණත පටන් ගන්නවා. කවුද අටුවා ලියපු අයට? බුද්ධඝෝෂ හඳුනනට වයින් ගලක්. ඒ වැරදුනේ කාටද කියලා ඇත්තටම මේගොල්ලෝ දන්නේ නැහැ. වැරදිලා තියෙන්නේ මේගොල්ලෝ ඒ රහතන් වහන්සේලා නොවුනත් අටුවාචාරින් වහන්සේලා මේ මේවා ලියන්නේ මොකටද? මේ ධර්මයේ පවත්තගෙන අනාගතයට ගෙනියන්නේ. තේරුණා නේද? ඒ යුගයේදී තිබිච්ච ප්‍රශ්න අනුව ඒ ඒ කාලේ තිබිච්ච තොරතුරු එකට වැඩියෙන් දාන. ඒක හැදියා. දැන් මේව දාස් මහත්යාවේ කාලේ මේව දාස් මහත්යාව වර්ණනා නොකර පොතක් ලියන්න පුළුවන් ද කාටවත්? ඒ පොත අඩුවන පුච්චලා දානවා මිසක් අනාගතේ ඉතුරු වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒ වගේ දේවල් ඒ කාලේ වෙනවා. ඒක කාලේ ඒක ඒවා වෙනවා. තේරුණා නේද? ඒ ගැන මේ පාරිසරික සාධක ගැන හිතන්නේ නැතුව පොතේ තියෙන ඔක්කොම ටික බදා ගන්න ගිහිල්ලා තමයි අමාරු වෙටෙන්නේ අපි. ඒකට නෙමෙයි පොත් තියෙන්නේ මූලාශ්‍රයක් තියෙන්නේ. ඔයගොල්ලොත් ඒවා කියෝලා එතනින් ඕන සාරය ගන්න ඕන. ඒක තියෙන වැඩක් නැති දෙයක්ම ගත්තකම ගත්තාම මොකක්ද? වැඩක් නෑ. ඒ වගේ தত্ত্ব වෙනවා. දැන් බලන්න මේ සිහිනුවණින් දකින්නවා කියන වචනේ අර්ථවත් වචනයක්. සිහිනුවණ කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ සීනුවණින් පොල් ගන්න යනවා. අතු ගන්න යනවා. ඔව් දැන් මේක කරන්න ඉස්සෙල්ලා ඔය දැනගෙන කියන ඉතියම ඕන කර පුළුවන් නම් කරගෙන නැත්නම් ඉතින්. නැත්තම් කරන්නේ ඔයගොල්ලන්ගේ සීනුවණක් මේ ලෝකෙට දෙන්න හදනවනේ. මොකද්ද සීනුවණ කියන්නේ? සති සම්පජාන්නේ තමයි ඔබේ පාළි වචන. නුවණ කියන්නේ මෙතෙන්දී ලෞකික ප්‍රඥාව. සිහිය කියන්නේ සතිය. තේරුණානේ? සිහිය කියන්නේ සතියට කියන වචනේ. සිංහලෙන් සිහිය කියන්නේ සතිය. නුවණ කියන්නේ ලෞකික ප්‍රඥාව නිසා ලෝකෝත්තර ප්‍රඥාව නෙමෙයි. ලෞකික නෙමෙයි. මෙතන ලෝකෝත්තර ප්‍රඥාන ප්‍රඥාව තමයි නුවණ කියන්නේ. අපි දන්න ප්‍රඥාව ලෞකිකයි. එතකොට ලෞකික නැතුව ලෝකෝත්තර ප්‍රඥාව තුල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මම කියන සංකල්පේ නෑ. ඒ කියන්නේ අපි දන්න ඔක්කොම දේවල් මම දන්නවා. මේ දැනුම මගේ. මගේ දැනුමක් තියෙන තැන ලෝකෝත්තර ප්‍රඥාවක් නෑ. තේරුණානේ? දැන් අපේ දැනුම තියෙන්නේ කාටද? දැන් මම මම හාමුදුරුවෝ විදිහට මම කියන්න ඕනේ මේ දැනුම මගේ. ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ බණහන් දාන්නේ මේ විදිහට බණහන් දාන්නේ මමයි. තේරුම් ගන්නද? මේ විදිහට උයන්න දාන්නේ මමයි. මේ විදිහට ගොතන්න දාන්නේ මමයි. මේ විදිහට මේ රැකියාව කරන්න දාන්නේ මමයි. එතකොට මම දන්නවා නම් එතන ලෞකික ප්‍රඥාව විතරයි. ලෝකෝත්තර ප්‍රඥාවේ දැනුමක් තියෙන්න පුළුවන් මම නැති වෙන්න. එහෙම දැනක් අපිට ඉතින් අහු වෙලා නැහැ මෙච්චර කල්. තේරුණාද? එහෙනම් අපිට හිතන්නවත් බැරි දෙයක් එතකොට නුවණ කියන්නේ මම නැති දැනුම. ඔන්න නුවණ. සිහි නුවණ වුණොත් සිහිය කියන්නේ සතියයි. එතකොට බුදුහාමුදුරන්ට ඕනේ සබහැ සිහිය සම්මා සතියයි. සතර සතිපට්ඨාන. එහෙනම් මේ කියන්නේ මොකක්ද? සතර සතිපට්ඨානයේ ඉන්න ඕනේ මමත්වේ නැතුව. එහෙනම් ඔතන තියෙන්න ඕනේ අර අපි කතා කරපු ගුණ තුන. මොනවද ගුණ තුන? සතර අධිපට්ඨානේ තියෙන්න ඕනේ. සතර සම්මාප්පදානේ තියෙන්න වීරිය තියෙන්න ඕනේ. මම නැති කරන්නේ ඉර්ධිපාද හතරයි. එනවනේ. ඒක දිහිනුවණෙන් දකින්න ඕනේ මොකද්ද? පංචස්කන්ධ. අන්න එතන විපස්සනාව. දැන් තේරුණා නේද? දැන් මම කරන දෙයක් තමයි පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්නේ. ඒක විපස්සනාව නෙමෙයි. නේද? සංකීර්ණ වෙන්න පුළුවන් පස්සේ හිතලා බලන්න. මම මේ කියන්නේ අර දේවල් කියයි ඔයගොල්ලන්ට. යාළුවෝ කියයි. පොත්වලත් දකි. විපස්සනා භාවනාව මේකයි කියලා. ඒවා පස්සේ යටින් ලියලා තියෙන්නේ මෙහෙම අවුරුද්දක් කරපුවාම මේ ප්‍රතිඵල ලැබෙනවා. මෙහෙම මෙනෙහි කරපුවාම මේ දැන් තියෙන්නේ <clears throat> උද්‍යප්පේ ඥානය. ඔහොම ඒවත් කියයි. පුරංගනා කතා ගොඩාක් කට්ටිය කියලා ඒගොල්ලෝ නිකන් අඳුන් කුඳුන් කරලා දේශනවලදී කට්ටියම පරුවට්ටයි. එනවනේ ඒක කොහොම අමු බොරු. මොකක්වත් ගණන් ගන්න. මොකක්වත් ගණන් ගන්න එපා. විදර්ශනා ඥාන කියන ඒවා ඕනේ නැහැ ඔයගොල්ලන්ට. තේරුණා නේද? විදර්ශනා ඥාන කතා කරන්න දින ඒවා නෙමෙයි. ඔය විදිහට සතර සතිපට්ඨානය වැඩිනකොට එතන තියෙනවා නම් සතර සම්ප්‍රදාන වීර්ය. ඊර්තිපාද තියෙනවා නම් දියුණු වෙන්නේ විදර්ශනා ඥාන විතරයි. ඕක කතා කරන්න ඕන දෙයක්. තේරුණා නේද? ඒව ගැන හෙව්වොත් ඊර්තිපාද නැහැ. දැන් භාවනා ඇතුලේ හෙව්වොත් මොකද වෙන්නේ? අච්චර භාවනා කරලා කාලෙත් දුවලා තියෙනවා. සතිපට්ඨානිය කුත් වඩනවා. අහගෙන යන ගුණ ගොඩක් කරට අරන් ඉද්ධිපාත නැති කරගන්න. එතකොට ප්‍රතිඵල නැහැ. ඒ හින්දා දැන් අර පෙළක් අයන මහා ලොකුවට මෙන්න මෙහෙමයි සංකාර උපේක්ඛා ඥානෙ ලැබෙන්නේ. මෙහිමයි නාම රූප ඥානෙ ලැබෙන්නේ. ඕකට මෙන්න මේ ටික දැනගන්න ඕනේ. මේකට අපි ඉගෙන ගන්න ඕනේ මේ චිත්ත කාණ්ඩය කියලා අභිධර්ම කාරණේ කියනවා. තේරුණානේ? සූවිසි පත්‍යේ කටපාඩම් කරගන්න ඕනේ. ඒකට අනුව හිතලා වැඩ කරන්න ඕනේ. මේවා එකක්ම වැඩක් නෑ. තේරුණා නේද? මේවා කරා කියලා ප්‍රතිපත්තානේ දිනුනේ එන්නේ නෑ. මොකද වර්තමාන මොහොතට යන්න බෑ. ඒක ඒගොල්ලෝ කරන වෙන ඉර්ධිය. මෙච්චර කල් කරපු ඉර්ධියට වැඩිය පොඩ්ඩක් වෙනක් තියෙනවා. මොකද අභිධර්මයේ හරි ධර්මයේ අනුව කරන වෙනක් ඉර්ධියක්. තේරුණා නේද? බුදුහාමුදුරන්ට ඕනේ සියලු ඉර්ධි ටික අහක් කරගෙන වර්තමාන මොහොතට යන්න. ඒකට ඒ කායන මාර්ගය තමයි කියාගෙන අපි යන්නේ. ඔයගොල්ලෝ කරගෙන යන්න. තේරුණා නේද? තව කවුරුවක් කිව්වා කියලා ඔක වෙනස් කරන්න එපා කියන එක තමයි මේ කියන්නේ. නැත්නම් හිතෙන්න පුළුවන් අනේ මේක කරනවා ඊට වැඩි ලස්සනයිනේ අරයා කියන කතාව. අපිට ඊට කලින් තෝට් එකකින් නිවන් දකින්න පුළුවන් වෙයිද කියලා මෝඩකමක් හිතෙනවා අපිට. තේරුණා නේද? ඒ මෝඩකම හින්දා අර බාලයා ආශ්‍රය කරන්න පටන් ගන්නවා. අසීවනාච බාලාණන් කියන එකෙන් අපි සම්පූර්ණට කඩනවා. තේරුණානේ? අපි දන්නේ. දැන් මේ බාලයා කියන කෙනයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. ඒක හැමෝම මුලට දාලා තියෙනවා. බුදුහාඳුරෝ ඇයි මේකේ මංගල කාරණා වලට අසේවනාච බාලාණන් මුලට දැම්මේ? ඔන්න ඒක හේතුව ඒ. තේරුණානේ? අපිට අන්තිම මොහොතේ බාලය ඇසුරු කරපු නැති මේක ඉවරයි. බාලයන්ගෙන්මයි මේක නැති. තේරෙනව නේද? බාලයමයි මේ අපි නොමකට යවන්නේ. යවන්නේ වෙන විකෘති අදහස් දීලා. ඒකායන මාර්ගයේ ඒගොල්ලෝ තෝට්ටක් හදනවා. බාලය කරන්නේ ඒක තමයි. මේක නෙමෙයි අපි දන්නෝ ඊට වැඩිය හොඳ දෙයක්. අපි දන්නේ කොහොමද වෙන විදිහට දන්නවද මේක? බුදුහාමුදුරුවෝ ආනාසංග කල්පලක්ෂයක් පෙරම් පුරලා ලබාගත්තු මේ සත්‍ය වෙන විදිහකට දැනගන්න පුළුවන් කෙනෙක් ලෝකෙ බිහි වෙන්න පුළුවන්ද? බෑ ඒ උනාට අපිට මේ මිනිස්සු කියපුවම අනේ හොඳයි හරිනේ කියලා හිතෙනවා. තේරෙනවනේ? ඒගොල්ලෝ අසුරු කරන් හිතෙනවා. අනේ ඒ ටික දැනගත්තොත් අපිට හොඳ වෙයි. ඒකට බාලය නෑස්සේ කරා. තේරෙනවනේ? ඔන්න ඔතෙන්ට වැටෙන්න එපා. තව තව අපි යයි එතෙන්ට අමාරුවෙන් හරි නවත්ත ගන්න ඕන. නැත්තම් මේ ගමන ස්ථාවරව ගෙනිය ගන්න බෑ. මේක ගෙනියන්නේ ඉස්සරහට. දැන් අපි කතා කරගෙන ආවේ ඔයගොල්ලන්ට <clears throat> මේ ගැන දැනුවත් වුණාම තව මේ වගේ ප්‍රශ්න වලට මුහුණ පාන්නේ නැහැ. හිතෙන්නේ නැහැ මේවා කරන්න. අනික කිව්වට ඒවට රැවටෙන්නේ නැහැ. මේ පංචස්කන්ධය කියන්නේ මොකක්ද? මෙන්න මෙතනයි ගැටේ. දැන් පංචස්කන්ධය ගැන අපේ නොදැනුවත් තමයි මේ තියෙන ගැටලුව. විදර්ශනාව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විදර්ශනාව නෙමෙයි. ඔන්න වරද්දගන්න එපා. මේක තනි වචනයෙන් කියන එකක් නෙමෙයි. තේරුණානේ? දැන් කවුරු හරි කිව්වා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ප්‍රඥාව, විදර්ශනාව, සංසාරයෙන් එගොඩ වීම චතුරාර්ය සත්‍ය දැකීම අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමයි. මේක සම්පූර්ණ වැරදි. ඇයි වරදින්? අඩුවක්. බුදුහාමුදුරගේ ධර්මයේ මොකද්ද? පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම සංසාර විමුක්තිය. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම සංසාර විමුක්තියක් නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කම තමයි සංසාරයක් හැදෙන්නේ. තේරෙනවා නේද? දැන් ඔයගොල්ලෝ අද දවසේ හදපු සංසාරයේ හැදුවේ ඔයගොල්ලෝ දැකපු අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉඳ තමයි. වෙනම හොඳයි. වෙන කොහොම හදන්නේ කියන්නේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක හරියි. දැන් ඕකම තමයි අපිට මේ තණ්හාව සංසාරේ හදලා දෙන්න උදව් කරන්නේ. දැන් නිකන් බලන්නකො ඔයගොල්ලෝ දන්නවා හැමදාම මුදල් තියෙන්නේ එතකොට මුදල් අනිත්‍යයි කියලා ඔයගොල්ලෝ දැනට කලගන්නේ අනිත්‍යයි කියලා. ඒ කියන්නේ හැමදාම කල්ලි නැහැ. ඒකෙන් පොරත් ගන්නේ මොකක්ද? පුළුවන් වෙලා හම්බ කරගන්න ඕනේ. ඉතින් ඔය රටාවල් ගහන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා නෙවෙයිද? රුපියල් දක්වලා. ඈ ඒක වෙලා. දැන් ඔයගොල්ලෝ ඇයි පරිස්සම් වෙන්නේ හොඳ ආහාර ගන්න. හොඳ වතුර පානය කරන්න යනවා. හොඳ කෑම කනවා හොඳ වතුර බොනවා මේදි කරනවා නේද? මොකද කරන්නේ? මොකටද කරන්නේ? ඔයා නරකේවල් වුණා කෑව ලෙඩ හැදෙනවා කියලා දන්නවා. නේද? ඉතින් අනිත්‍ය නෙමෙයි දොයි දකින්නේ. දැන් නිරෝගී හෙට ලෙඩ වෙනවා කියන එක දකින්න එක අනිත්‍ය නෙවෙයි. ඉතින් ඕක දැකලා නෙවෙයිද ඔය පරිස්සම. දැන් මොකද ඔහොම පරිස්සම් වුණා කියලා ලැබුණ සංසාර විමුක්තිය මොකද? සංසාරයට ඇදෙන එක විතරයි වෙන්නේ. ඒරොන්නේ මේ වරද්ද ගන්න එපා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැහැ මොකක් හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා සංසාරයේ ගොඩ වෙනවා කියලා. සංසාර විමුක්තියක් ලැබෙනවා කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම සංසාර විමුක්තිය. නැතුව මේ ලෝකයේ තියෙන දේවල් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා තමයි ඔයගොල්ලෝ ඉච්ඡර සංසාරයක් හදන්නේ. තේරුණානේ? සමහර ඇඳගෙන ඉන්න එකේ අනිත්‍ය දැකලා තමයි සාක්කු ගිහින් අලුත් කර ගන්න. වෙන කොහොමද? තේරුණානේ? නෑ, ඒක අනිත්‍ය නැත්නම් මොකටද අලුත් එකේ? නෑ එහෙම ඇඳුම් ගන්න ම නේද ඔච්චර මහන්සි වෙලා ඔය සංසාරේ හදන්න වැඩි කාලයක් ගියොලා කිව්වා. අපි බැලුවම සෑහෙන කාලයක් ගිහින් නේද ඔයාට. එතකොට දැන් බැලුවම මෙන්න මේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා තමයි අපි සංසාරේ හදලා තියෙන්නේ. ප්‍රධාන එක තමයි ඇඳුම් පළඳින. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්ක හැටි අපි කරන්නේ මොකද්ද සංසාරයක් හදන්න. අනික තමයි කෑම බීම. ඔගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලාමයි මේ සංසාරය හදන්නේ. ඊගාව එක මොකද්ද? ඒවල් දොරවල්. ඔය තුනෙන් තමයි සංසාරේ අපි සංසාරේ අපි හදන්නේ. තේරුණාද? දැන් බුදුහාමුදුරුවෝ ඉස්සර දේශනා කරා සියලු බුදුහාමුදුරුවන්ගේ දේශනාවක් කියලා දේශනාවක්. දේශනා ගණනාවක් තියෙනවා. එකක් තමයි මහා ආර්ය වංශ දේශනා. ආර්ය වංශය. සියලු ආර්යයන් වහන්සේලා සියලු බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක. දැන් ඔයගොල්ලෝ සියලු බුදුහාමුදුරුවෝ දන්නවනේ. බුදුහාමුදුරුවෝ අපේ බෝධිසත්වයන්ට සම්බන්ධ වෙච්ච සියලු බුදුහාමුදුරුවෝගේ ලැයිස්තුවක් ගන්නවා. තණ්හාංකර බුදුහාමුදුරුවෝ. මේ දාංකර සංවංකර ඔහොම ඔහොම ගිහිල්ලා අවසානයේ ඔන්න ඉන්නවා අපේ බුදුහාමුදුරුවෝ. තේරුණා නේද? ඒ සියලු බුදුහාමුදුරුවෝ හොයාගත් එකක් තමයි මේ සංසාරේ හදන්නේ කෑම බීම, ඇඳුම් පැළඳුම්. ඒ වගේම ගෙවල් දොරවල් වල අනිත්‍ය දැක. තේරුණානේ? ඒකට විකල්පයේ සියලු බුදුහාමුදුරුවෝ දේශනා කරා මේකට තියෙන සතරාතිපට්ඨානේ වඩන්න අර ටික අවම කරගන්න. ඇඳුම් පැළඳුම් නැතුව බෑනේ ජීවත් වෙන්න. දැන් ඔයගොල්ලන්ට තියෙන ඇඳුම් ටික ඔක්කොම ඇඳගෙන මේ ලස්සන මේක නෙවෙයි මේ ඇඳගෙන ආවේ. තේමානේ. දැන් ඔන්න ඔයගොල්ලෝ ඇඳුම් පැළඳුම් භාවිතයක් තියෙනවා. සංසාරේ හදන්න ඒ ඇඳුම යොදා ගන්න නැතුව ඉඳ උත්සාහ ගන්න. තේමානේ. ඔයගොල්ලෝ නොකා ඉන්නේ මෙහෙට ආපුවාම උදේත් ආහාර ගත්තා, වතුර බොනවා, දවල්ුත් ආහාර ගන්නවා. නමුත් සංසාරය හදන විදිහට මේක වැඩි යොදන්නේ නැහැ. අහම කරන්න කියනවා සියලු බුදුමෝ. බුද්ධත්වයට ලැබෙනවා අපිට කියන්නේ ඒක කරන්න. ගෙවල් දොරවල් ඒත් එහෙම. තියෙන තමන්ගේ ගේ දේවල් අත්හැරියා දැන් ඇවිදින් මේ පොදු තැනක ඉන්නවා. දැන් මෙන්න මෙහෙම ඉන්න පුරුදු වීම ආර්ය වංශයේ ප්‍රධාන කොටස. එහෙම හිටියට වැඩක් නැහැ. හිටියත් සංසාරේ කෙලවර වෙන්නේ. මේක ඉඳලා හතරවෙනි ආරවංශයේ කියනවා බුදුහාමුදුරෝ ප්‍රතිපත්තාන කරයි. තේව තේරුණාද? එතකොට ආරවංශ මේ මේ ආරවංශ දේශනාවේ තියෙන කාරණා හතරයි. චීවර පළවෙනි එක. චීවර කියන්නේ අඳුම් කළ දුන්නේ. දෙවෙනි එක පින්දපාත. කෑම බීමනේ. හතරවෙනි එක සේනාසන. දේවල් දරුවල්නේ. හතරවෙනි ඊළඟ පස්සේ නෑ මේකේ. මේ හතරයි තියෙන්නේ. එතකොට ආහාර පාන වලට ඊළඟ පස්සේ වැටෙන්න ඕනේ මේ ආර්ය වංශ ටිකක් තමයි. තේරුණා නේද? හතරවෙනි එක භාවනා. භාවනාව කියන්නේ සතිපට්ඨාන. එතකොට මේ ආර්ය වංශයට අනුව හැසිරෙන එකලු ආමඳුරු කෙනෙක් කරන්න ඕනේ. එහෙම ආමඳුරු කෙනෙක් ඉන්නවා නම් එයා රහතන් වහන්සේ බවට හැරෙනවා නිකන්. තේරුණා නේද? ඒකින්ද මේ ආර්ය වංශ දේශනාව කියලා තියෙනවා ලංකාවේ වැඩිම පිරිසක් මාර්ගඵලලාභීන් වෙලා තියෙන අතීතයේ මේ ආර්ය වංශ දේශනාව අහලා අහලා තියෙන හැම කතාවක් පොත්වල අහලා කියවනකොට අහුවෙලා නැද්ද ඉතිහාසයේ එහෙම දැන් ඔයගොල්ලෝ කියොත් ඔය මොකද්ද මේ සිතුල් පව් වගේ තැන් වල අර ගල් කටාරහන් වල නැත්නම් ගල් ගෙවල් වල කොටලා තියෙන්නේ මොකද්ද ආර්ය වංශ දේශනාව පැවැත්වුවේ ඈ සටහන් තියෙනවා. තේරෙනවනේ? මේක අපි අපි ලංකාවේ බෞද්ධ විදිහට ඉගෙන ගන්න ඕනේ ධර්මය. අපේ මුතුන් මිත්තෝ මේ ධර්මයෙන් පළගත්තේ කොහොමද කියලා එතකොට තේරෙනවා. තේරුණාද? අපේ මුතුන් මිත්තෝ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ස්වර්ණමය යුගයකට ගෙනහිලා තියෙනවා මීට අවුරුදු 1000කට ඉස්සෙල්ලා. ඒක ඉන්දියාවේ බුදුහාමුදුරන් කාලෙවත් තිබිලා නැහැ ඒ ගතිය. ඒ අපේ අයගේ තියෙන වටිනාකම. එතකොට සටහන් වෙලා තියෙනවා ලිඛිත සාක්ෂි මහා වංශෙත් මේ ගැන විස්තර තියෙනවා තුන වංශෙත් තියෙනවා සිහල වස්තු ප්‍රකරණයේ තියෙනවා ඒ වගේම සහත්‍ර වස්තු ප්‍රකරණයේ තියෙනවා තව හුඟක් පත් පිළිවෙලක් තියෙනවා සෙල්ලි පිළිවෙලක් මේවා ගැන සටහන් තියෙනවා එතකොට මේ වගේ තැන්වල මේ විස්තර දීලා තියෙන තැන්වල හෙව්වොත් මේ කාලේ වෙනකොට සටහන් වෙලා තියෙනවා හාමුදුරුවෝ හිටියලු විශාල සංඛ්‍යාවක්. ඒ හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහා ආර්ය தත්ත්වය සෝවාන්වත් නොවිච්ච හාමුදුරුව කෙනෙක් හොයාගන්න බැහැ. මොන හාමුදුරුවන්ගේ தත්ත්වය. තේරුණා නේද? මේ කියන යුගයේ අපේ ලංකාවේ හාමුදුරුවන්ගේ தත්ත්වය. මහාන වෙලා ඉන්න කෙනෙක් ඉන්නවාද ඒ ඒ හැම එක්කෙනාම අඩු ගන්න සෝවාන්වත් වෙලා රහතන් වහන්සේලා ඉතින් කෙලවරක් නැහැ. හැබැයි තව ඉන්නවලු රහතන් වහන්සේලා ත්‍රිපිටකයේ කටපාඩම්. ඒකට පොත් නැහැ. ත්‍රිපිටකයේ කටපාඩම් රහතන් වහන්සේලා ගොඩාක්. හැබැයි බණ කියන්නේ. බණ කියන්නේ. ඔන්නෝගේ ඉගෙන ගන්න ඕනේ දෙයක්. අපි හිතන්න ඕනේ දෙයක්. බණ කියන්නේ වැඩි රහතන් වහන්සේලා කියනවා. එතකොට කියන බණ මේ ත්‍රිපිටකයේ රටපාඩම් තියෙන රහතන් වහන්සේලා විතරයි බණ කියලා තියෙන්නේ. ඔය කියන යුගයේ. කියලා තියෙන බණ එකම එක සූත්‍රය. තේරුණානේ? ඒ සූත්‍රය තමයි ආර්යවංශ සූත්‍රය. ආර්යවංශ සූත්‍රය. ඒතර ආර්යවංශ සූත්‍රය කියන්නේ මහා ලොකු සූත්‍රයක් නෙමෙයි තියෙන්නේ. අර මේ කුද්දක නිකායේ චත්තක නිපාතයේ තියෙන කුංචි සූත්‍රය. එක කොණයකට ගත්තා. ඒගොල්ලන් print out එකක් ගත්තා ඒක කොණයකට. දැන් එහෙනම් මේ බණ කියලා තියෙන්නේ හැබැයි දවලුත් නෙමෙයි. ඔව් මෙහෙම බණ කියලා තියෙන්නේ මහා රෑ. ඒ රෑ එළි වෙනකම් කියලා තියෙනවා. එළි වෙනකම් කියලා තියෙනවා. අවස පටන් අරගෙන තියෙනවා උදේ අවසන් කරලා. එතකොට හැමදාම කියන්නේ නැහැ. කියන්නේ අවුරුද්දට එක මාසයක්. දැන් ඔය මම මේ කියන්නේ අපේ තියෙන තොරතුරු වල හැටි අපි ඉගෙන ගන්න ඕනේ මේවයි. අපේ උරුමේ නෙමේ මේ උරුමේ නැති වුණානේ අපිට. දැන් ඔයගොල්ලෝ ඒවා කියෝලා හරි අහලා හරි ඔය ටික හදන්නේ මේ පිටරට ඉදියට කමන්නේ නැහැ. මනසෙන් හදන්න තියෙන්නේ. තේරුණා නේද? දැන් මොකක්ද එහෙනම් මේ වුනේ? අච්චර ත්‍රිපිටකයක් අටපාඩම් රහතන් වහන්සේලා ගිහියන්ට කියන්නේ එක බණයි. තේරුණා නේද? හැමදාම කියන්නේ ඒකමයි. හැමදාම කියන්නේ ඒකමයි. එතකොට දැන් ඒ බණ අහපු අයට මොකද වුනේ කියන්නේ? උදෑම එක බණකොළ ආරවංශ දේශනා වෙනකොට ඒ පවත්වපු විදිහ විස්තර වෙලා තියෙනවා. ඒ වැදීදී රාජ්‍යවරු ඇමතිවරු මුගා එන මිනිස්සුන්ට ඒ කාලෙදි මාසයක් නෙමෙයි ගොනු කරන්නේ. ඒ මාසේ කෑම බීම ඔක්කොම දෙනවා. කාටවත් ඒවට වියදම් යන්නේ නැහැ. එන එක විතරයි තියෙන්නේ බණහන්. රෑ බණ කියන්නේ. එතකොට එන්නේ මිනිස්සු ඔය ගොවිතැන් ඉවර වෙලා. ගොවිතැන් කරන කාලේ එන්න බෑනේ මාසයක්. මේ වගේ තැනක එතකොට ඒගොල්ලෝ එන්න ලංකාවෙන් බණ කියන්නේ තුන් පොලක හතර පොලක. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ කොළඹ හිටියා නම් මනහන් යන්න වෙනවා සිතුල් පවුවට. දැන් සිතුල් පවුව එහෙම තැනක්. මධ්‍යස්ථානය කියලා පොත්වල තියෙනවා. ඒ කොළඹ ඉඳලා සිතුරු බවුවට යන්නේ කොහොමද උඹ? ඔය එතකොට දැන් වගේ ප්ලේන් උත් නෑ. දැන් නම් ප්ලේන් එකේ ගිහිල්ලා මත්තලට ගිහින් අනිත් එක ගිහින් හැදී වෙනවා. තේරුණාද? දැන් අර ගොල්ලන්ට එහෙම නෑ. යන්නම කොළඹ ඉඳලා ගියොත් මම දවස් 10ක් 15ක් යන්න එපා පායින්. ඉතින් මහා කැලේ මැද යන්න ඕන. සත්තුත් ඉන්නවා. දැන් යන්නේ කොහොමද? ගෙනියන්නේ මොකද්ද? ඔය ගෙනියන්නේ යන්නේ නැහැ මිනිසුන්. අල්පේච්චා. තේරුණා නේද? එක නෝනා කෙනෙකුට ඇති එක කම්බාය. ඕක තමයි අඳින ඇඳුම්. ඕක ඇඳගෙන යන්නේ. දැන් ඕක ඇඳගෙන ගිහිල්ලා ඒගොල්ලෝ මොකද කරන්නේ? අර කැලේ ගිහිල්ලා ගස් ගෙඩි කකා ගිහිල්ලා මොනවා හරි දැන් Taman හදාගෙන ගිනියන ඇති අර තවත් 10 පයින් යන්න කෑනේ. එතනට ළඟා වුණාම මොකද වෙන්නේ? ඉතින් ප්‍රඥාන්නේ ආහාර හම්බ වෙනවනේ. ඒක දෙන දෙයක් කනවා. පාලා ඉන්නද ඉතින් ගෙවල් තියෙන හොටෙල් බුක් කරනවා කියන්නේ. නේද? හොටෙල් නැහැ මේ කැලේ. අනික කැලේ ඉන්න මේ කියන්නේ. දැන් ඉන්න ඕනේ ගස්තියක්. තේරුණා නේද? දැන් එතෙන් නම් මේ වනව කියනවා ආර්යවංශ දේ අභිවංශ දේශනාවයි මේ රැය වෙනකන් ආරම්භ වෙන්නේ. නෑ. ඔය ආර්යවංශ දේශනාවේ මොනවද කිව්වේ කියලා අපි දන්නේ නෑ. අපි හිතේ මේ කිව්වේ චීවර ගැන නම් තියෙනවා. ඒකක් තමයි චීවර. තිබුම් ගැන තියෙනවා. එවන එක මිහින්ද පාතේ. දැන් දාණය ගැන කියනවා මේ. තුන්වෙනි එක තියෙන්නේ ආවාස. දැන් ඒ සියලු බුදුවරු කියන්නේ මේ සියලු ඇඳුම් වලට වැඩිය වටිනවා චීවරය දැනගෙන පාවිච්චි කරනවා. මොකද එතකොට සියලුම ඇඳුම් වලින් සංසාරයක් හදනවා හරියට දැනගෙන ජීවරේ පාවිච්චි කරොත් තෙත්ෙන් හදන සංසාරේ ඉවර වෙනවා. ඕක තමයි පණිවිඩය. තේරුණානේ? දැන් අපිට රෙද්දෙන් සංසාරයක් නෝ. දැන් ඕක නැති වෙන තැන බුදුහාමුදුරුවෝ හොයාගත්තා. හැබැයි හරියට ජීවර පාවිච්චි වෙන්න ඕනේ කියන එක. නෑ. දැන් ඔයගොල්ලෝ ඔය බණ අහුවම් වෙන්නේ හරි ලස්සන හරි හොඳයි. දැන් ලබන අවුරුද්දේ මම බැංකොක් ගියාට පස්සේ තායි සිවුරු 500ක් පූජා කරනවා. මොකද වෙන්නේ? ආගමකින් ඔව්. කීවරේනොත් ඇඳගත්තේ නෙද්දිනොත් හදන සංසාරේ වලට කීවරයක් අරගෙන සංසාරයක් හදනවා. තේරුණාද? මේක දෙපැත්තක් වැඩ කරනවා. ධනගෙන මාරු වෙනවා අපිට. දැන් අරගොල්ලන්ට වෙන්නේ මොකක් වෙයිද? ඔය බණේ ඕන ජීවර ගැන ඉතින් පැය දෙකක් විතර කියනවා ඉතින් ඔය බණ. ඉලිනකම් කියනවනම්. මේකේ තියෙන වටිනාකම. අර කම්බාය ඇඳගෙන ගියේ අම්මට මොකද වෙන්නේ? ඈ? අර කම්බායම බුද්ධ චීවරය වෙනවා. තේරෙනව නේද? නැත්නම් ජීවර පූජා කරන්න යනවා නෙමෙයි. තමන්ගේ ඇඳුමම අර බණ අහනකොට වෙන්නේ මේ ජීවරයෙන් හදපු සංසාරය කියන්නේ යාට මේකට වෙච්චි මහසි බොඩ්ඩයි මහන්සි වෙලා තියෙන ඒගොල්ලෝ ඇඳුම් වලට අල්පෙච්චයිනේ. දැන් ඒකත් එපා. තේරුණාද? මේ මොන වැඩක්ද මෙච්චර වෙලා දවස් අපි හිතුවේ විදිහ වැරදීනේ කියලා සංකල්පේ මොලේ හොදලම දානවර පැය දෙකකින්. තේරුණාද? ඔන්න සංසාරයෙන් තුනෙන් එක අඩන. අරහාම. ඊළඟට තියෙන කැම්බී මොන හදපු සංසාරේනේ. දැන් ඕකක් කඩලා දානවා බින්දපාතේ තියෙන වටිනාකම කියලා. තුන් වෙනුව වෙනකොට ඉන්නේ පැලක වගේ එක නෑ අපේ මුතුන් මිත්තෝ. ඉඳලා තියෙන්නේ. ඒගොල්ලෝ වගේ තින් තට්ටු ගන්න නිවාස නෑනේ. තේරුණා නේද? අර පැල කොටේත් වැඩක් නෑ. ඊට වැඩිය හොඳයි අර හඳුරේ ඉන්න කුටිය. තේරුණා නේද? දැන් මානසයෙන් ওই ටික අහක් වුණාම අර උන් හිතින් නැති වෙනවද ඇති වෙනවද නිකම්ම. මං කිව්වේ අබලින්කාර ආහාර කියන එක නිරුද්ධ වෙයිද? ඔයගොල්ලන්ට ඒ බණේදී නැති වෙයිද? දැන් ඔයගොල්ලන්ට වෙන්නේ එහෙම එකක් නෙමෙයි. ආවාස ගැන කිව්වම දැන් නෝනාගේ පෙන්ෂන් එකක් හම්බ වුණාම මේ දීමනා ටිකක් ලැබුණාම හොඳ තට්ටු ගානක පන්සලක් හදන්න ඕනේ. ඒකෝට තමයි අපිට නිවන් දකින්න පුළුවන්. තේරුණානේ ඕන්න ඔයගොල්ලන්ගේ ප්‍රඥාව. අපේ ප්‍රඥාව ඕක කිව්වම ඔන්න ඕකයි. නමුත් අරහාඳුරෝ කියන්නේ මොකටද මේ? ඉන්නේ ගේත් නැති කරලා දැන්. දැන් ඉන්නේ අලුත් දේවල් හදන්න නෙමෙයි. අර ඉඳලාපු ගේත් ඒගොල්ලන්ට ආවාසය වෙන්න. තේරුණා නේද? ඔතෙන්ට හදලා ඔන්න ආර්ය වංශ තුනක් කියලා. ඔබ රැඳි දෙක විතර එනකොට ඉවර වෙනවා. ඊට පස්සේ පටන් ගන්නවා භාවනාව. ඒකෝට භාවනාව එළි වෙනකොට මොකද වෙන්නේ? අර වනහාපු 100ක් විතර දරුවා. එහෙනම් ඔන්නම ක්‍රමයක් තමයි ආර්යවංශ දේශනාවල කරලා තියෙන්නේ. ඒක ඉතින් කරන්න ලේසි නෑ. අර දක්ෂ හාමුදුරුවෝ දක්ෂකම් තේරෙනවනේ ත්‍රිපිටකයේම කටපාඩම් කියන්නේ එකමන. ඔබ දක්ෂකමක් නෙවෙයිද? ඈ අපිට මොකෝ දෙයක් මේ මේ පංචිල් පද පහ බැරුණක් බණ කියනකට යනවනේ. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ මේ දක්ෂයා කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් රහතන් වහන්සේලා වෙලා ගිහියන් ඕනේ බණ ටික එක බණෙන් මේක කරන්නේ. ඒක හැමදාම කියන්නේ නැහැ. දැන් අපි නම් මෙහි ඇවිත් මේ ඕමාන් නැවිදු බණ කියනවා. රහතන් වහන්සේලා කියනවා ඔය විතර ගන්නනේ. ඒරණේ දැන් මම මේ කිව්වේ සමාජයේ කොහොමද හිටියේ? කොහොමද මේවෙන් පළගත්තේ? ඒකට ධර්මයේ හිම එකක්. දැන් බලන්න ඒකට ආර්ය වංශයට අනුව පුරුදු වෙන එක තමයි ඔයගොල්ලෝ අද දවසට කරන්නේ. තේරුණාද? මේක ගෙදර ඉඳලා පුරුදු වෙන්නේ නැහැ කියන්නේ. මේවා ගැන දැනගෙන ජීවත් වෙන්න මේවා අත්හරින්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අත්හරිනවා නෙමෙයි. තේරුණා නේද? අපි ජීවත් වෙන ගමන් මේ ධර්ම අනුකූලව මේ විදිහට සතුටාණේ වැඩිනකොට අරවා හිතෙන් අහක් වෙනවා. ආ ඉවරුණාට පස්සේ ඒ වැඩමයි කරන්නේ. ඔබ නේද? නිදුවන්න කියන එක නෙමෙයි මේ කතාව. ඊට වැඩිය වෙනස් කතාවක්. ඒක තේරුම් ගන්න. එහෙනම් මේ ඊළඟට අරගෙන මේ ගාව ටික සාකච්ඡා කරමු. එහෙමනම් ගිලම්පස ගන්න ගාම මේ අවධානය යොමු කරන්න. දැන් අපි අද දවසේ මේ වෙලාවේ මම කතා කරලා පැහැදිලි කරලා දෙන්න යන්නේ අර පංචස්කන්ධය කියන්නේ කියන්නේ කොහොමද? දැන් මුලින් මතක් කරලා දුන්නා පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම බුදුහාමුදුරන්ගේ විදර්ශනාවයි. දැන් ඔයගොල්ලෝ කරන්නේ විදර්ශනා භාවනාවයි. ඔයගොල්ලෝ දැනුවත් හෝ නැදුනුවත්ව සිදු වෙන්නේ මේ භාවනාව දියුණු වෙනකොට. ඔයගොල්ලන්ගේ මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමේ ක්‍රියාවලියමයි. තේරුණානේ? නමුත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒකද අපි කරන්නේ කියලා. ඇයි තේරෙන්නේ නැත්තේ? ඔයගොල්ලෝ හඳුනගෙන තියෙන පංචස්කන්ධය මේ ලෝකේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ පංචස්කන්ධය මෙන්න මේ ආඩුව තමයි මෙතන තියෙන ගැටලුව. අපි දන්නේ මෙතන 100ක් ඉන්නවා මේ 100 දෙනා දන්නේ තම තමන්ට ආවේනික පංචස්කන්ධ 100ක්. සැබෑ පංචස්කන්ධය දන්නේ කෙනෙක් මෙතන නැහැ. පංචස්කන්ධය සැබෑ පංචස්කන්ධය දැක්කම මෙතන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. ඒ හරණේ. දැන් ඔයගොල්ලන්ට මම කිව්වොත් මෙහෙම භාණ්ඩයක් තියෙනවා හොයාගන්න. ඒ භාණ්ඩයේ හැටි මෙහෙම. ඉතින් ඔයගොල්ලෝ දැකලා නැහැ. මං කියන එක රවුම්. ඒ භාණ්ඩයේ රවුම්. ඔන්න එක ලක්ෂණය. ඒ භාණ්ඩය රතු පාටයි. දැන් මොකද වෙන්නේ? රවුම් රතු පාට දෙයක් තමයි මේ අපි හොයාගන්න ඕනේ ඊළඟට කියනවා මේ භාණ්ඩය අතට ගත්තම බරයි. එහෙනම් දැන් තව එනවා හුඟක් කරුණා අපිට. ඔය කියන හොයාගන්න ඕන අලුත් දේ ඔව් රවුම් එකක් රතු පාට එකක් අතට ගත්තොත් බරයි න ะ අතට ගන්න පුළුවන් දේකුත් එන්නේ තේරුණානේ දැන් ඕගොල්ලෝ හොයන්නේ හොයලා දැන් මේ ලක්ෂණ ටික ඔක්කොටම සමාන වෙනදී හඳුනා ගන්න. එතකොට මේ භාණ්ඩය මොකක්ද? රවුම් රතු පාට බරද තේරුණානේ ඒ වගේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ වර්තමානයේ පංචස්කන්ධය හොයාගන්න. ඒක ඒකේ හැටිම අනිත්‍යයි දුකයි අනාත්මයි. තේරුණානේ? දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඒවා නෙමෙයි මේ බහන්නේ ඒකේ ලක්ෂණ ටික. බහන්නේ හැටි. පංචස්කන්ධයේ හැටි කොහොමද? එහෙනම් ආත්මයක් කියලා මම කියලා හිතෙන්නේ අපිට පංචස්කන්ධයෙන් දැක්වෙන්නේ දෙහිලා. හඳුනගන්න බැහැ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපිට ආත්ම සංකල්පයක් වෙදී මම කියලා කෙනෙක් මේ සංසාරේ හදන්නේ. තව වෙනකන් ඔයගොල්ලෝ දැකලා නැහැ පංචස්කන්ධය. ඕක තමයි කියන්නේ. දැක්කොත් කවදා හරි මම කියලා කෙනෙක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. තේරුණා නේද? නැතුව මම විසින් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරා කියලා සංසාරේ කියලා වර වෙන්නේ නැහැ. එහෙනම් මෙතන ගැටලුව තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියන දේ කරන්න ඕනේ. කියන්නේ මොකද්ද? මේ පංචස්කන්ධය හඳුනගන්න. හඳුනගත්තම මෙතන තියෙන්නේ මොකද්ද? අනිත්‍යයි භයංගයි. එහෙනම් හඳුනගත්තේ නැති එකේ තියෙන අඩුව මේ තියෙන්නේ. සංසාරේ කියන්නේ පංචස්කන්ධය හඳුනගත්තේ නැති කියනවා. ඕකට දැන් වෙන වෙන පොත් ලිව්වා කියලා, දේශන පැවැත්තුවා කියලා, විකාර කරා කියලා මොකක්ම වෙන්නේ නැහැ කාටවත්. තේරුණාද? අපි කරානේ පංචස්කන්ධයේ එක එක අපි දන්නේ විචූර්ණ ටිකක් කරනවා. චිත්‍රාන්දින වෙලක් අය. වෙලක් අය රූල් ගහනවා. වෙලක් අය මේකේ රුක් සටහන් අඳිනවා. මොකක්ද මේ පංචස්කන්ධය? තේරුණානේ? පාට කරනවා. එක එක විදිහට වර්ණනා කරනවා. ඔය දැකලා තමයි පංචස්කන්ධය. දැක්කම මොකද්ද දන්නේ නැති? අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක බුද්ධ වචන. එහෙනම් අපිට තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පංචස්කන්ධයේ දකින්න පුරුදු වෙන්න. ඒක හිවන්න පුරුදු වෙන්න එපා. තේරුණා නේද? දැන් ඔයගොල්ලන් පංචස්කන්ධයේ දකින්න යන මාර්ගයක් කොයි කියාදෝ? එතකොට අපි බලමු මේ බුදුහාමුදුරුවෝ කියන පංචස්කන්ධයේ දකින්න තියෙන සුදුසුකම් මොනවද? දකින්න නම් මොන සුදුසුකම්ද අපි ළඟ තියෙන්නේ? අංක 1ට බුදුහාමුදුරුවෝ දෙන්නේ තමන්ගේ මේ මොහොතේ හැදෙන පංචස්කන්ධය දකින්න නීවරණයට පහ යටපත් වෙනවා. ඔන්න ඒ සුදුසුකම නැති කෙනෙකුට ඒ මොහොත ඒ පංචස්කන්ධයක් දකින්න බෑ. එහෙනම් ඔය කියන බොරු කියන ඒවාට අහු වෙන්න එපා. බොරු දේශන, බොරු කතා, බොරු සාකච්ඡා, තර්ක ඕවා නිකම්ම නිකම් මේ ඉන්න බැරුවට කරන වැඩ. ඒකනේ පංචස්කන්ධය පිළිබඳ දේශන ඇහුවා කියලා මේක වෙන්නේ නැහැ. පංචස්කන්ධයේ හඳුනගන්න කොයි වෙලේද නීවරණ යටපත් වෙන්න ඕනේ. මේ මොහොත විතරයි. දැන් ඔයගොල්ලන්ට බෑ. හේතු මොකද? නීවරණ යටපත් වෙලා නැහැ. එහෙනම් නීවරණ යටපත් නොවි කතා කර හැකිද කාටවත්? නීවරණ නැතුව කතා කරන්නේ. එහෙම කතා කරන්න පුළුවන් රහතන් වහන්සේට විතරයි. එහෙනම් ටයිකෝට් ඇඳගත්තේ රහතන් වහන්සේලා නැහැ කිව්වේ ඒකයි. එහෙම නේද? දැන් ආසන්න වහන්සේගෙන් හිතියෝ කොහේ හරි. ටයිපෝට් එකක් ඇඳලා නම් ඉන්න බෑ. යහනන්නේ. ඒකෝර පංචස්කන්ධය ගැන දේශන කරන්න යන්නේ එහෙන් එහෙම නළු කමුදී. මේක පංචස්කන්ධය ගැන දන්නේ නැති කෙනෙක්. තේරුණානේ? ඔයගොල්ලෝ යන්නේ එකයි. යන්නත් එපා කියන අය පස්සේ යන්න. ගියා නිසා මේකේ විසඳුමක් නැහැ. පංචස්කන්ධේ තේරෙන්නේ නැහැ. තැන බුදුහාමුදුරු පෙන්නලා තියෙනවනේ. ඒකේ ලක්ෂණයක් කියලා තියෙනවා තේරුණා නම් මොකද්ද දමින්න? අනිත්‍ය දුක්ඛ අනාත්ම. ත්‍රිලක්ෂණේ තියෙන්නේ එතන. තේරුණා නේද? නැතුව මේ ගහක කොළක දගෙන ත්‍රිලක්ෂණේ දැක්වම අංකාරය. ඔබ දැකලා නේනම් දැන් ගෝයන් හිටවනවා, වවුනාගේ කුඹුරක් වවනවා. ඒ ටික බහුණාම ආස්වන්න ගන්නවා. තේරුණා නේද? ඉතින් ඕක අනිත්‍ය නෙමෙයි. දැන් ආසන්නේ නෝද පැලේ වී ඇටයක් හිටෙව්වා. ඈ වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ එක නේද අනිත්‍ය. ඉතින් ඊගාවට මොකද්ද කරන්නේ? කුඹුරු අස්සන්න අර ඊගාට එන වපුරන්නේ. එතන අනිත්‍ය නෙමෙයිද තියෙන්නේ. මේ අනිත්‍ය කියන වචනේ බොරුවට විග්‍රහ කරන්න යන්නේ. අනිත්‍යයෙන් තමයි සංසාරය හැදෙන්නේ. මේ ලෝකේ තියෙන සියල්ල අනිත්‍යයි. ඒකමයි සංසාරයේ හැදෙන්නේ. නමුත් සංසාර විමුක්තිය ලැබෙන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම. එහෙනම් දැන් තියෙන ප්‍රශ්නේ පංචස්කන්ධයේ දකින්න විදිහක් නැතිකම. දකින්න සුදුසුකමක් නැතිකමයි. දකින්න සුදුසුකමක් හදාගත්තේ නැතිකමයි. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ එන්නේ එකට යන්න. එහෙනම් ඉස්සෙල්ලම අපි සුදුසුකම හදන්න ඕනේ. ඒ කියන්නේ නීවරණ යටපත් වෙන ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. කර නීවරණයටපත් වෙන්න බෑ ආමිෂයෙන්. දානෙන් බෑ. මොකකින්ද පුළුවන්? සමත භාවනාව. කතාවෙන් බෑ තර්කයෙන් බෑ. ඒකට කතා කරලා පංචස්කන්ධයේ අනිත්‍ය වෙන නිවන වෙන්නවා. සෝවාන් වෙන්න යන්නේ කතා කරන්න ඕනේ. දේශන අහන්න ඕනේ. තර්ක කරන්න ඕනේ. ඒවා ඒගොල්ලන්ගේ සෝවාන් වීම නිසා සම්මා සම්බුදුවරයෙක් දේශනා කරපු ධර්මයක් නෙවෙයි. යනවා නම් ඒවට අහු වෙන්නත් ඒවා කරා කියලා මේක විසඳුමක් දැන් මේ ගැන හොඳ ඉංග්‍රීසියක් ඔයගොල්ලන්ට තවදුරටත් මේක අධ්‍යයනය කරන්න මම මේ කියන හදලා දෙන පාර අනුව ඉස්සරහට හෙයියගේ ධර්ම කරුණු ලොකුවට හොයන්න යන්න එපා භවනාවයි ඕනේ ධම්මානුපස්සනාව කියලා තියෙනවනේ අපි දන්නවනේ සතර අතිපට්ඨාන සූත්‍රයේ මේක තියෙනවා පබ්බ පහ පබ්බ කියන්නේ භාවනා ක්‍රම පහක් තියෙනවා. මේ පහ පෙළගස්සනවා කියන්නේ මේ විදිහට ඕන සටහනක් දාගන්න. පළවෙනි පබ්බය නීවරණ පබ්බේ. දෙවෙනි පබ්බය පංච උපාදානස්කන්ධ පබ්බේ. තුන්වෙනි පබ්බය ආයතන පබ්බේ. හතරවෙනි පබ්බය බොජ්ජංග පබ්බේ. දැන් අපි කතා කරපු වචනයක් එන්නේ. පස්වෙනි පබ්බය චතුරාර්ය සත්‍ය පබ්බය. බලන්න ඔය පෙළ. පිළිවෙලට තියෙන වචන හතරක්. පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය. දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ නීවරණයි. සංසාරේ විමුක්තිය. ඕකේ ධම්ම කියන්නේ මොනවද කියලා හඳුනගන්න. ධම්ම කියන්නේ ධම්මානුපස්සනාවේනේ ඔය ඇතුළත් වෙලා තියෙන්නේ. එහෙනම් ඔය පහම ධම්ම. ධම්ම කියන යාතිය. ධම්ම කියන්නේ සිත තුල ඇති වෙන දේවල්. මානසිකාර. ධම්ම කියන්නේ මානසිකාර. සිත නෙමෙයි සිත ඇතුලේ ඇති වෙන විකාර. සිත ඇතුලේ ඇති වෙන විකාර ටිකට කියන්නේ මානසිකාර. ඔය තමයි ධම්ම. එහෙනම් දැන් එක දෙයක් වෙනව පුළුවන් දැනගන්න. ඔය ධම්ම යාත්‍රේ ධම්මානුපස්සනාවේ නේද තියෙන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් පංචස්කන්ධය මොන වගේ එකක්ද කියලා කියේ. ඉතින් ඒක දැනගෙන ඉන්න බෑ මේක. දැනගෙන ඉන්න බෑ පංච බුදුහාමුදුරුවෝ පෙන්නන පංචස්කන්ධය මොන වගේද කියලා. අපිට ඕන ඕන විකාරයක් හිතාගෙන මලමිනි අනිත්‍ය වෙනෙහි කරාගෙන හරියන්නේ නැහැ. එහෙම නේද? බුදුහාමුදුරන්ට ඕනේ පංචස්කන්ධේ බෑ අපි හඳුනගන්න. ධම්මය. එහෙනම් බුදුහාමුදුරෝ පෙන්නන පංචස්කන්ධයේ ධම්මය. මනස තුල ඇති වෙන හිත තුල ඇති වෙන මනසකාරය. තේරුණා නේද? ඒක රූපයක් නෙවෙයි. ඔය විග්‍රහ කරනවා වැරදි. ඒක සිත තුළ ඇති වෙන දෙයක්. දැන් බලන්න ඔතනින් අපිට එනවා ඔය රටාව. දැන් පංච උපාදානස්කන්ධයට පෙර තියෙන මොනවද? පංච නීවරණ. දැන් කෙටි වෙන්න මම විස්තර කියන්න වෙලාව නම් අඩු වෙයි. නමුත් ඔයගොල්ලන් පස්සේ මේ ගැන ඕනනම් හිතුවත් කල්පනා කරලා දැනුම ගන්න පුළුවන් මේ කරන භාවනාවේ වැදගත්. මේ යන්නේ මෙන්න මේ හරහා යන්නයි. හොයන්න එපා. නමුත් අර වෙනායට අහු වෙනවට අහු වෙන හින්දා කියලා දෙන්න. දැන් පංචස්කන්ධය වහන්නේ පංච නීවරණ. තේරුණානේ? එහෙනම් නීවරණක් ධම්මය මනසිකයි. පංචස්කන්ධය වහන්නේ නීවරණ. පංච උපාදානස්කන්ධෙට පිටිපස්සේ තියෙන මොනවද බලන්න? ආයතන කියන්නේ චක්කායතන, සෝතායතන ඔය කියන අපේ ආයතන හය. මනසත් එක්ක. එහෙනම් පංචස්කන්ධය වහන්නේ නීවරණයි. පංචස්කන්ධය හදන්නේ ආයතනයි. ඒ වගේ දොන්න බුදුහාමරේ ධර්මයි. ආයතන වලින් තමයි පංචස්කන්ධය හදන්නේ. චක්කායතනෙන් හදනවා, සෝතායතනෙන් හදනවා, ගානායතනෙන් හදනවා, ජීවායතනෙන් හදනවා. හදන පංචස්කන්ධය උපාදාන කරගන්නවා අපි. ඒක වහනවා නීවරණය. මම හංගලා වෙන වැඩක් අපිට එළියට මම කියන්නේ උපාදාන. තමන්ගේ කියලා හිතෙන්නේ උපාදාන. මට පෙනුණා කියන්නේ උපාදාන. නැතෝ මොනවා හරි දැකලා මම මට මෙනුන්නේ නැහැ කියලා කහපෑවා කියලා උපාදානයක් නැහැ කියලා හැංගෙන්න බෑ ඒගොල්ලන්ට. මම දැක්කනම් උපාදාන. මට හිතුණා නම් උපාදාන. තේනවනේ? මෙහෙම මිසම් මේ ධර්මයේ විකෘති කරලා ගන්න එපා. දැන් අපි හිතමු මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නන ඔයගොල්ලෝ කරන භාවනාවෙන් සිදුවෙන්නේ ඔන්නම දෙයක්. සිදුවෙන්නේ දැන් මෙහෙම කිව්වම ඕන්න ආය රුදාවක් හැදෙන්න පුළුවන්. ධම්මානුපස්සනාව කරන්නේ. ඒ භාවනාව අපි දන්නේ ඒක ඕනේ තේරුණා නේද? ඔය කරන භාවනාවෙන් වෙන්නේ මේ ධම්මානුපස්සනය අනුපිළිවෙලට මනස හැදෙන එකයි. සංකල්පනා වෙනස් වෙන එකයි. වෙන රටාවයි මේ ඉගෙන ගන්න යන්නේ. ඒ ඉගෙන ගන්නේ දැනගන්න නෙමෙයි. අනුන්ට අහු වෙනවා. හැමතේ මේක නවාවක් වань. ඔයක දැනගන්න ඕනේ නැහැ කවුරු. තේරුණා නේද? ඔය ගුණ ගන්න වැඩේ කරගෙන ගියාම ඔය දේ වෙනවා. නමුත් අනුන් කියනකොට රැවටුනාම කරන්න දෙයක් නැහැ ඒක වලපින්න මේක තමයි වෙන්නේ කියලා ඉස්සෙල්ලා හදාගන්න දැන් බලන්න ධම්මානුපස්සනාව එන්නේ ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බිය. නීවරණ ටික යටපත් වුණාම පංචස්කන්ධය දකින්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් භාවනාවෙන් ඉස්සෙල්ලම කරන්නේ නීවරණ යටපත් කරලා දෙන්න. එහෙනම් සුදුසුකම ඇති වෙනවා ඒ කෙනාට. එයාගේ මොහොතේ හැදෙන පංචස්කන්ධය දකින්න. තව මේකේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ විපස්සනාව තුළ තියෙන මෙන්න මෙහෙම රහසිගත දෙයක්. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වගේ තැනකටයි අපි. නීවරණ යටපත් වුණාම පංචස්කන්ධය දකිනවා. තව සතියෙන් භාවනා කරනකොට එම පංචස්කන්ධයේ දකින ආයතනෙ දකිනවා. අර පංචස්කන්ධයේ විනිවිදගෙන ආයතනෙ දකින්න. එතකොට ඒව පංචස්කන්ධයේ විනිවිදගෙන හදන ආයතනයේ දකින්න සතියක් තියෙනකොට වැඩෙන්නේ බොජ්ජංගයි. ඔන්න තවක තමයි ධර්ම. තේරුණා නේද? දැන් බොජ්ජංග වැඩෙනකොට මමත්වය ශූන්‍ය වෙලා ලැබෙන්නේ චතුරාර්ය සත්‍යය. ඔක තමයි ධර්මවල පස්සේ. ඔය පෙළ ගහස්සලා තියෙන්නේ ඕකයි. ඔයගොල්ලෝ කරන සක්මන් භාවනාවෙන් වෙන්නේ හරියට කරොත් ওই ටිකමයි. වෙන විදිය විග්‍රහ කරන්න යන්න එපා. ඒකට බුදු වෙන්න යනවා. තේරුණා නේද? අපි ශ්‍රාවකයෝ විදිහට බුදුහාමුදුරුවෝ කියපු එක කරන්නේ. දැන් වෙන්නේ මෙහෙමයි කියලා chart එකක් ඉවරයි. තේරෙනවනේ chart එකක් කරන්න පුළුවන් සංසාරයක් හදන එක විතරයි. මේ හදලා තියෙන සංසාරේ ওই chart එකෙන්මයි හදලා තියෙන්නේ. තේරුණා නේද? එහෙනම් ඒවට යන්න එපා. ධර්මයේ මේකයි. මේ විදිහටයි යන්නේ. ඔන්න ඔය පංචස්කන්ධය තමයි දැන් බලන්න ඔයගොල්ලෝ දැනට තියෙන අත්දැකීම් ටික ඊගා භාවනායේදී ඕනනම් මේ ගැන හිතියකි. දැන් පංචස්කන්ධය හදන්නේ කොහෙන්ද එන ආයතන? අය. ඒක මනෝමය. මනස්කාරය. ඔයගොල්ලෝ ඇස් දෙහුවම මොකද වෙන්නේ? මොකටද බුදුහාමුදුරුවෝ භාවනා කරන්න උගන්වන්නේ ඇස් වහලා? ඈ? ඇහෙන් හදන පංචස්කන්ධ නවත්තන්න. තේරෙනවා නේද? ශබ්ද අඩු තැනකට යන්නේ. කණෙන් හදන පංචස්කන්ධ ප්‍රමාණය නවත්තන්න. එතකොට ඊට පස්සේ ඇහෙන ශබ්දේ ගණන් ගන්න නැති වුණාම ඔව් ගණන් ගත්තේ නැත්නම් ප්‍රතිචාර නැත්නම් ඒකෙන් හදන පංචස්කන්ධයක් නෑ. තේරුණා නේද? දැන් මනසෙන් එන අරමුණක් ගානේ ඕනනම් පංචස්කන්ධ හැදිය හැකි. අපි දැන් හදනවා. ඒක මනෝමය දෙයක් නේ. ඒ හදන එක අර එක හුස්ම රැල්ලට සිත තියලා පුරුදු වෙලා සතිය පිටෝල කරන්නේ මොකක්ද? අරවා අමතක කරනවා. නොසලකා හරිනවා කියන්නේ ඒ අරමුණින් පංචස්කන්ධයක් හදන්න ඉඩ දෙන්නේ නැහැ. අවසානයේ ඉතුරු වෙලා තියෙන දැන් බුදුහාමුදුරුවෝගෙන් හිල්ලා ඔයගොල්ලෝ ආයතන පහ පහකින් පංචස්කන්ධ හදන එක අඩු කරගන්නවා. ඒකෝට හැදෙන්නේ කොහෙන්ද? කයි කාය ආයතන. දැන් මනමිහියක් වගේ බලා ඉන්නේ මොකද්ද? කයේ නැහැ. එහෙනම් ඔළුවේ උණුසුමක් දැනෙනවා. මේ උණුසුම මොකද්ද? කාය ආයතනින් හදපු පංචස්කන්ධයේ රූපය. පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර නේ? දැන් ඔයගොල්ලෝ දකින්න ඔය උණුසුම සීතල එතකොට තද වෙනවා දඟලනවා වැగిරෙනවා හුස්ම රැල්ල ආස්වාදයේ වාස්වාදයේ පංචස්කන්ධය. ඔබ දැක්කේ මෙච්චර වෙලා ඔය දැකපු එකේ නිත්‍ය දෙයක් දැක්කද? දැනට දැකපු බොඩ්ඩේ. ඕක ඇතුලේ මම හිටියද? ඕක සැපක්ද? කියන්නේ ඕක සාමාන්‍යයෙන් ඕක මෙලෝ වශයෙන් තියෙන වාසනාව මොනියක්ද? නෑ නෑ අනිත්‍යයි දුකයි ඔබ පත්‍යම් වෙනකන් ඉන්න කියලා කියන්නේ දැනට පත්‍යම් නැහැ ඊට වැඩිය ලොකුම ජංගන්දු උපාදාන එළිය දිනවා එහෙමනේ එළියට ආවම උපාදානේ ලොකුයි අපිට දැන් බහුලීකත වුණා ඔයගොල්ලන්ට වෙන්නේ මොකද්ද බුදුහාමුදුරු කියන එක ලොකු වෙනවා ඔය දකින්නේ පංචස්කන්ධය සමග ඔය කයින් දකින්නේ ඔයගොල්ලෝ කාය ආයතනෙන් හදන පංචස්කන්ධය ඕකම දැක දැකා ඉන්නලු. පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විපස්සනාවයි. එහෙනම් මලමිනියක් වගේ ප්‍රතිචාර දැක්කොත් දැක්කා වෙනව ඒක නෙවෙයි. උපාදාන වුණා. ප්‍රතිචාරය කියන්නේ උපාදානය මම කරන්නේ. මලමිනිය වගේ අවධානයෙන් ඉන්න එක දැකීමයි. සතියෙන් දැකීම. විදර්ශනා. දැන් දෙකේ වෙනස තේරුණා නේද? දැන් හරි තැන හරි පාර ගියා දුන්නා අනිත් අය කියන ඒවාට අහු වෙන්න එපා. බොරු විකාර කරන්න එපා. චාට් අඳින්න යන්න එපා. ඕක යන්නේ. ඔය බුදුහාමුදුරන්ගේ ඒකායන මාර්ගය. එනහන ඔයිට වැඩි මාර්ගයක් කියන්න කෙනෙක් ඉන්නේ පසෝවිදු වරේ තමයි ඒ වගේ පිළිගන්න එපා බාලය කියලා. ආශ්‍රය කරන්න එපා. කරොත් සත්‍යනේ. එහමනේ. බාලය ආශ්‍රය කරොත් සත්‍යනේ. තවත් ඕනතරම් බාලයෝ ඔයගොල්ලන්ට එන්න පුළුවන් ඔයගොල්ලන් සුසුකම් ගන්නවා. එන්නේ දැන් බාලු එන්නේ ස්කයිප් හරහා, ඉන්ටර්නෙට් හරහා, වීඩියෝ කෝල් හරහා. ඉස්සර බාලු වෙන්නේ එහෙම නෙවෙයි. මේ වෙනස් විදිහකට. ඔයා අහු වෙන්නේ නැතු ඉන්නේ. අහු වෙන්නේ නැතුව මේ බුදුහාමුදුරුවෝ කියපු සත්‍ය මාර්ගය යන්නේ. ඒ ශක්තිය ධෛර්යය හැමදෙනාටම ලැබේවා කියලා. ඒකට පංචස්කන්ධය මෙහෙම තේරුම් අරගෙන ඉදිරියට කරගෙන යන භාවනා කටයුතු කරගෙන යන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා